වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි මේ හැම කෙනෙක්ම ඊටාම සදහසිතින් තිරුවන් කිරී ගෞරවාදරයෙන් යුක්තව ඊටා දුර බැහැර සිට පැමිණිලා දානය පිළියෙල කරගෙන දානයේ අග්‍රභාගය බුදුරජාණන් වහන්සේට පූජා කළා දානයේ අවශේෂ භාගය ඊටාම ගෞරවයෙන් යුක්තව භික්ෂුන් වහන්සේලාට පූජා කළා. භික්ෂුන්ගේ ප්‍රයෝජන පිණිසුණා පිළිකර ආදී පූජා කළා. දානමය පින්කමක් සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ දානමය පින්කම මුල් කරගෙන භික්ෂුන් වහන්සේලා දකින්න පුළුවන්කම ලැබුණා. වන්දනා කරන්න පුළුවන්කම ලැබුණා. අප්‍රපස්ථාන කරන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට මෙයාට ලැබෙන ලොකුම ලාභය තමයි බුදුරජාණන් වහන්සේ කියලා දුන්න දේ අහන්ට ලැබෙනවා. ඒතරේ කලින් කිව්ව දෙයට වඩා ගොඩාක්ම අග්‍ර වෙන්නේ ආන් ඒක. දැන් කලින් අපි කිව්වා දාන දෙන්න ලැබුණා. භික්ෂූන් දකින්න ලැබුණා. නේද? භික්ෂූන් දැකලා සතුටු වෙන්න පුළුවන් වුණා. අප උපස්ථාන කරන්න පුළුවන් දානෙ බෙදන්න පුළුවන් වුණා මේ හැම දෙයක්ම ඊටාම උසස් ප්‍රතිඵල ලැබෙන දේවල් ඒ එකක් එකක් පාසා විශාල පිනක් රැස් වෙන කටයුතු භික්ෂුන් දැකීමත් දැකලා සතුට වෙනවනම් ඒනුත් විශාල පිනක් රැස් වෙනවා වන්දනා කිරීම ඒයින් විශාල පිනක් ලැබෙනවා දානෙ වේන එක දානෙ බෙදෙන එක මේ හැම එකකින්ම විශාල පිනක් රැස් වෙනවා ඒ පින පුංචි නෑ සුළු නෑ. ඒ පින යමකට දෙවියන් අතර ඉපදීමට තරම් බලවත්. හැබැයි දැනගෙන නොකළොත් ධර්මයේ දන්නේ නැත්නම් ඒ ක්‍රියා කරාට එයින් සතුටක් ලබන්න බෑ යායට. ඒක ඕමනාවෙන් නෙමෙයි කරන්නේ. නිකන් ඔහෙ කරගෙන යනවා. දැන් බලන්න ඉස්කෝලේ යන හැම ළමයෙක්ම විභාග පාස් වෙලා ඉහළට යනවා අද අධ්‍යාපනයේ. නේ? නෑ නේද? ඒ ඔක්කොටම එක වගේ එකම පන්තියක එක ගුරුවරයෙක් එක දේ එක භාෂාවෙන් එක විලාසයෙන් එක වෙලාවෙ අහන්ට ඉගෙන ගන්න ලැබෙනවා. මොකද වෙනස් වෙනස් පුද්ගලෝ බිහි වෙන්නේ. එකම දෙයින් වෙනස් වෙනස් පුද්ගලෝ බිහි වෙනෝනේ. එකම ගුරුවරයෙක් එක වෙලාවෙ එක පන්ති කාමරේ එක භාෂාවෙන් එකම දේ උඩන් නැද්දී ඇතැම්ම විභාග පාස් වෙලා විවිධ විදිහේ මට්ටම් වල තනතුරු තානාන්තර වලට යනවා. ගොතුන් වෙනවා, ධනවතුන් වෙනවා. යම් දැනුම් තේරුම් තිබෙන වැදගත් මිනිසුන් වෙනවා. ඇතැම්ම ඊටාම දුර්වල, දිලිඳු, ඇතැම් විට ඊටාම අයහපත් ආකාර පුද්ගලෝ පවා ඒ පන්තිලින්ම පසු කාලෙන වෙනවා නේද? මොකක්ද වෙනස? ඇයි ඒ ගැන දැනගෙන නැතුව උනන්දුවක් නැතුව වමනාවක් නැතුව කරන්නම් වාලි කරනවා කියලා අපි භාෂාවේ අහලා තියෙන්නේ ඒකයි. වමනාවෙන් කරන සිළු දෙනා හැකි පමණින් ජයග්‍රහණය කරනවා. සිළු දෙනාට එක එක සමාන ජයක් ලැබෙනවා කියලා නෙමෙයි අපි මේ කියන්නේ. වමනාවෙන් යමක් කරොත් හැකි පමණින් ජයග්‍රහණය තියෙනවා. වමනාවක් නැතුව කරන කෙනාට කිසිම ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ. ඔය විදිහමයි ඒ වගේමයි ධර්මයේදී දන් දීම භික්ෂූන් ඇසුරු කිරීම බණ ඇසීම සිල් රැකීම භාවනා කිරීම මේ කොයිකත් අර අප කලින් කිව්වා වගේමයි වොමනාවක් නැතුව නිකං කරන්නම් වාලේ කළොත් එහි නිසි ප්‍රතිඵල නියම විදිහට ලබන්න බෑ. ඇතම් විට හිතුවට වඩා අයහපත් දේවල් ලැබෙන. ඇයි වොමනාවක් නැති නිසා. ඒක වටිනාකමක් දන්නේ නැති නිසා. දැන් බලන්න එකම පන්තියේ හිටපු සමහර ළමයි හිඟා කනවා. සමහර ළමයි හොරු තක්කඩි වෙලා මුකුත් නැතුව එදා වේල කණ්ඩ නැතුව ඇඳුමක් නැතුව ඉන්න මිනිස්සු ඉන්න රස්සාවක් නැහැ. අතපාන අනුන්ට ඒ පන්ති එකට හිටපු ළමයි සමහරට උසස් නිලධාරීන් ඉන්නවා ලෝකේ. මොකද්ද ඒ විෂමතාවය? මොකද්ද හේතුව? හ්ම් කර්මයේදී අසාධාරණේද? සාමාන්‍ය ලෝකයා කියන්නේ ඔන්න ඕවා. කර්මය කියනවා, අසාධාරණේ කියනවා. නේද? ඒවා හේතු ඒවා නෙමෙයි. මොකක්ද හේතුව? උවමනාවක් නැහැ. උනන්දුවක් නැහැ. නොසලකිලිමත් බව. වටිනාකම තේරුම් නොගැනීම. අපිලෙවලකට යමක් කිරීම. ආන් ඒවා තමයි හේතු. දන් දෙන්න කෙනා වුණත් උවමනාවක් නැත්තම් පිළිවෙලක් නැත්තම් ඔහි කරන්නම් වාලේ කරනවා එතකොට ඒ ගැන කිසි එතකොට ඒක කිරීමෙන් ලැබෙන පින සම්පූර්ණ මහත්ඵල වෙන්නේ නැහැ. ඇතැම් විට කිසිම ගරුසල්කම නැතුව ඔය කරන්නම් වාලේ අගෞරවයෙන් කරන අය ඉන්නවා. ඒතර එයාට පිනට වඩා පෞරස් එයාගේ හිත හොඳින් නෙමෙයි සමහරව ආය පවත්තන්නේ. එක්ක විනෝදකාමී දෙයක්. දැන් බලන්න ආරණ්‍ය කියලා කියන්නේ භික්ෂූන්ට පහසුවෙන් පහසුවෙන් Tamanගේ මේ පිළිවෙත් පුරන්ට පහසු තැන් වලට ආරන්නේ කියලා කියනවා. නේද? භික්ෂූන්ට ගම් වල ඉඳන් මිනිසුත් එක්ක ඇසුරු කරගෙන එහෙම කරන්න බෑ. පිළිවෙත් පුරන්න බෑ. ඒ නිසා භික්ෂූන් දුරස් තැනක මිනිසුන්ගෙන් ඈත් වෙලා ඒ දුෂ්කර කටයුතු කරන්න උත්සාහ කරනවා. ගුණයහපත් මිනිසුන් ඒ භික්ෂුන්ගේ අනුග්‍රහ පිණිස සිව්පස්සේ උපස්ථාන කරනවා. එතකොට මේ ගුණයහපත් මිනිස්සු භික්ෂූන්ට ඊට පහසුවෙන් පහසුවෙන් තමයි අපහසු නොවන විදිහට කටයුතු කරලා දෙනවා. නමුත් ඒ භික්ෂූන්ගේ වමනාය පාකර නොදන්න අය හිටියොත් විනෝදකාමී කටයුතු පිණිස ඒ ස්ථානට එනවනේ. කෑකොස්සන් ගහනවා ඊට පස්සේ පින්තූර ගන්න යනවා. ඒ වගේ දේ කරන්න පාවිච්චි කරන හිතන්නේ නේද? එතැන් උඩේ දානමානවට තමයි එන්නේ. නැත්තම් පොයට එනවා. දානෙට එනවා. එවිදින් විනෝදකාමී ඉන්නවා. ඒ ඒවා නුසුදුසු විදිහට පරිහරණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? පින රැස් වෙනවද? පව රැස් වෙනවද? වටිනාකම දන්නවනම් එතන සුදුසු ඒ ස්වභාවය දන්නවනම් ඒ නිමිසු ඊටාම සදහසිතින් ගෞරව ආදරෙන් නේද කරන්නේ. එතකොට ඒගොල්ලන් බලවත් පින තියෙනවා. ඒ පින බලවත් වෙනවා. ඒ අය භික්ෂුන් දැක්කත් සතුටේ ස්ථානට ආම සතුට වෙනවා. භික්ෂුන් දැකලා සතුට වෙනවා. වන්දනාමාන කළා සතුට වෙනවා. දන් පිළිගන්නලා සතුට වෙනවා. ඒ හැම දෙයකින්ම සතුට වෙද්දී ඒ අයට බලවත් පින්. ඒ පින් සුගතිගාමි දෙවියන් අතර ඉපදීම තරම් බලවත්. ඒ විදිහේ බලවත් පින් කරගන්න කෙනා දන් දීලා දාණයෙන් පසු භික්ෂුන් වහන්සේ මොකද්ද කියන්නේ කියලා අහගෙන ඉන්නවා. අන්නේ පින එතෙක් කළ සියලු පින් වලට වඩා වැඩි බලවත්. බලන් භික්ෂුන් දැකීමෙන් සතුටු වෙන කෙනා, දන්සකසීමෙන් සතුටු වෙන කෙනා, භික්ෂුන්ව වන්දනා කළ සතුටු වෙන කෙනා, දම් බෙදීමෙන් සතුටු වෙන කෙනා එයා ඒ වෙනකොට ගොඩක් පින් කරා. සුගතියේ දෙවියන් අතර යන්න තරම් පින් ගොඩක් කරගෙන සතුරු සිතින් ඒ කාලය ගත කරන්නේ. දැන් බලන්න ඔබ ඇවිදින් දැන් පැය දෙක තුනක් නේ. මේ පැය දෙක තුනේ කාලේ නුවණැත්තාට සුගතියේ දෙවියන් අතර ඉපදීම තරම් පින් ගොඩක් ඉපදෙන කාලයක්. ආරණ්‍යක දොරටුවෙන් ඇතුළට වෙනවා නම් එහෙම නැත්නම් ඒ ආරණ්‍ය සීමාවට එනකොටම සදහැවන්ත කෙනාගේ සිත පිනට බර වෙනවා. ඔව් පුණ්‍ය කාමී සිතෙන් පිනට කැමති සිතෙන් ඇතුල් වෙන්නේ. එතෙන් පටන් ඔහුගේ සිත, කය, වචනේ තුන්දොරම සංවරයි. භික්ෂූන් දැකීම ඔහු සතුට උපදින දෙයක්. භික්ෂූන්ට ගෞරවයෙන් සලකන්න ඔහුගේ සිත නැමෙනවා. දන් උයන්නේ ගොඩාක් ශ්‍රද්ධාවෙන්. Taman gedara kæma හදනවට වඩා ගොඩාක් සදහසිතෙන් ගෞරව ආදරෙන් පිළිවෙකට ඒවා කරනවා. ඊළඟට බුද්ධ පූජා තැබීම දානේ බෙදීම අතිශයින් ගෞරව ආදරෙන් කරද්දී සිත කය වචනේ තුන්දොර සංවරයි. තෙරුවන් කෙරෙහි භක්ති ආදරෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නැමුණු සිතින් ඒ කටයුතු කරද්දී ඔහුට පින රැස් සුගතිගාමී පින රැස් වෙලා ඉවරයි. දෙවියන් අතර ඉපදීම පිණිස පින රැස් වෙලා ඉවරයි. ඒ ඒ තරම් පිනක් කරගත්ත කෙනා අතිශයින් සංසුන්ව දානයේ අවසානයේ සාමින්වාසලා මොනවාද කියන්නේ කියලා අහගෙන ඉන්නවා. බලන්නතර ඒ වෙනකොට ඔහුගේ සිත තැම්පත් නේද? ඔහුගේ සිත සතුටෙන් පිනා ගිහිල්ලා ප්‍රබෝධයටපත් වෙච්ච සුගතියට නැමුණ සුගතියක ඉපදීම පිණිස පිනක් පිරුණු හිතක්. දුර්වල හිතක් නෙමෙයි. බලන්න යමක් දැනගෙන කළොත් එහි ප්‍රතිලාභය අග්‍රයි. නේද? ඒ වගේ දැන් අර ඉස්කෝලේ යන ළමයි වගේ තමයි. ඉස්කෝලේ ළමයික දැනගෙන කළොත් එහි ප්‍රතිඵල අග්‍රයි. නේද? නොදැන කළොත් ඔහේ කරනවා. ඒගොල්ලන් පොත්පත් ගෙනියනවා පාඩම් කරනවා නේද? බැලු බැලම ඉස්කෝල ළමයි ඒක සමානයි. කාගවත් වෙනසක් පේන්නේ පසු කාලේ වෙනස පේනවා. නේද? ඉස්කෝල යන කාලේ එහෙම වෙනසක් පේන්නේ නැහැ. සමහරට අර දුර්වල අය කැපී පේන අය වගේ පේනවා. විනෝදකාමී අය ළමයි අතර කැපිලා පේනවා. මිනිසුත් හිතනවා ශා බොහොම හොඳයි දක්ෂයෝ කියලා හිතනවා. සමහරට පොත්වල අකුරුත් ලස්සනයි. පොත් ටිකේ කවරත් ලස්සනයි. ඇඳුමුත් හරිය ලස්සනයි. ගමනත් ලස්සනයි. ප්‍රතිඵල එනකොට අර අකුරුත් කැත සමහරට මේ ඇඳුමුත් අවලස්සන මිනිස්සයා ඉහළට ගිහිල්ලා. ඇතම් විට මේ මිනිස්සයා ගොඩාක් ඉහළ සමාජ තත්ත්වයට ගිහිල්ලා ටික කාලක් යනකොට අර බාහිර උපයක් විතරක් තිබුණ කෙනා බලපහම රස්සාවකුත් නැහැ. එහෙම එකක් නැද්ද ලෝකේ? එහෙනම් බාහිර නෙමෙයි අපි අලංකාරය බාහිර අලංකාරය ගැන නෙමෙයි අප සැලකිලිමත් විය යුත්තේ චිත්ත අලංකාරය, සිතේ අලංකාරය. දැන් බලන සමහර අයගේ පින්කම් බලපුවාම අතිශයින් අලංකාරයි. ගොඩාක් ලස්සනයි. නමුත් ඇතැම් අය ලස්සනට ගොඩාක් බැබලෙන පින්කම් කරනවා. හිතේ පීඩයි. ඇතැම් විට ගෙවල් වල සතුටක් නැහැ. යාළු මිත්‍රක සතුටක් නැහැ. වැඩපොලේ සතුටක් නැහැ. වැඩට ගියාම වෙලාවට යන්නේ නැහැ. හ්ම් ගොඩාක් ලොකුවට පින්කම් කරන බැබලෙන විදිහේ දේවල් කරනවා. නමුත් ඇතම් වෙලාවට එහෙම කළා වුණත් ඒගොල්ලෝ වෙලාවට වැඩට යන්නේ නැත්තම්, ගිහිල්ලා රාජකාරිය හොඳට කරන්නේ නැත්තම්, gedara dure කටයුතු කරන්න බැලි නම්, දෙමාපියන් උදව් කරන්නේ නැත්තම්, ඒගොල්ලෝ පීඩයි නම්, බාහිර බැබලීමෙන් අර්ථයක් උන් උපදවල නැහැ නේද? නේද? ඒතර අභ්‍යන්තර බැබලීම ගැන ගැනයි අප කල්පනා කරන්න ඕනේ. ඒ නිසා දානාදී පුණ්‍ය කටයුතු කිරීම වගේම බාහිර කටයුතු කිරීම <clears throat> බාහිර කටයුතු කිරීමේදී පවා සැලකිලිමත්ව කිරීම එහි අර්ථය දැනගෙන කිරීම කුමක් පිණිසද අපි මේක කරන්නේ කියලා දැනගෙන මේින් අපිට ලැබෙන විපාකය මොකක්ද කියලා දැනගෙන කරන්න උත්සාහ කරන්න ඕන. අන්න එතකොට අප මේ ඊට කෙටි කලකින් ඉහළ ප්‍රතිලාභ සහිත යමක් රැස් කරගන්න අපට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි මෙයාගේ ඒ ශ්‍රද්ධාවන්ත සිත ගැන අපි සතුටු වෙනවා. ඒ නිසා මේ අය මේ අය අපට අනුග්‍රහයක් කළා අපට දාන වේලක් දීමෙන් මේ අය අපට අනුග්‍රහයක් කළා. භික්ෂූන්ට අනුග්‍රහ කරන්නේ උපාසකාය. උපාසක උපාසිකාව නැත්නම් භික්ෂූන්ට Tamange කටයුතු කරගන්න බෑ. භික්ෂු කොච්චර හිතුවත් අපි නිවනට යන්නම් කියලා උපාසක උපාසිකාවන් උදව් නොකළොත් මොකද කරන්නේ? මොකද කරන්නේ? එක වේලක් ඉඳී මං එනම් මෙහෙම ඉන්නම් කමක් නැහැ. ඊට පස්සේ වතුර බීලා ඉන්නම් කියලා හිතයි. කී වේලක් ඉන්නද? ඈ බෑනේ. එහෙනම් උපාසක උපාසකයන්ගේ අනුග්‍රහය සුළුපටු නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ පැවැත්ම තියෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස අතරමයි. එකිනෙකාගේ අනුග්‍රහයෙන් තමයි ශාසනය ඉදිරියට යන්නේ. ඒතර භික්ෂු භික්ෂුණීන්ගේ ශාසන පිළිවෙත් ඉදිරියට යන්න අනුග්‍රහ කරන්නේ උපාසක උපාසිකාවන්. උපාසක උපාසිකාවන්ගේ ශාසන පිළිවෙත ඉදිරියට ගෙනෙන්න අනුග්‍රහ කරන්නේ භික්ෂු භික්ෂුණී. ඒතර උපාසක උපාසිකාවන් කොහොමද භික්ෂු භික්ෂුණීන්ට අනුග්‍රහ කරන්නේ? දැන් අපිට තේරෙනවා ශාසනයේ මේ සිව්වනක් පිරිස ඉන්නවා. ඒ සිව්වනක් පිරිසම දියුණුව කරා යන්නේ කොහොමද? එකිනෙකාගේ අනුග්‍රහය. භික්ෂූන් Tamanගේ දියුණුව ඇති කරගන්න අනුග්‍රහ කරගන්නේ කාගෙන්ද? උපාසක උපාසිකාවන්ට. උපාසක උපාසිකාවන් Tamanගේ නිවන් මාර්ගයේ ඉදිරියට ගෙනියන්නේ කාගේ අනුග්‍රහයෙන්ද? භික්ෂු භික්ෂුණීන්ගෙන්. කොහොමද මේ දෙපිරිස එකිනෙකාගේ අනුග්‍රහයන් සලසගන්නේ? මොකද්ද සීමාව? යම් සීමාවකට ඉපැය කරන්න නේද? ඈ? භික්ෂු භික්ෂුණීන්ට අනුග්‍රහ කරනවා කියලා උපාසක උපාසිකාවන්ට පුළුවන්ද? ඒ සීමාව නොදැන කරොත් මොකද වෙන්නේ? ඈ? නොදැන බෑ නේද? දැනගන්න අපි කොයි මට්ටමින් අනුග්‍රහ කරන්නේ මොකද්ද උපාසික උපාසිකවන් යන ග්‍රහය මොකද්ද මට්ටම හාමුදුරනේ ඔබන්න ඔහොම නෙමෙයි ඉන්න මම බන්න කියලා දෙන්නම් කියලා එහෙම එහෙමද ඈ මොකද්ද අනුග්‍රහය මට්ටම සීවපසෙන් උපස්ථාන කිරි එච්චර අනුග්‍රහය උපාසික උපාසිකවන් භික්ෂු භික්ෂුණීන් උදෙසා සීවපසේ උපසල් සම්බෝධ ඊටාම ගෞරවයෙන් නිසි කලට නිසි කලට සුදුසු සිව්පසයේ භික්ෂූන් කැප කැප සිව්පසයේ සලසන්ට නිසි කලට අපි තුමු දානෙවන් එනවා 12න් පස්සේ දානෙ සිව්පස්සේ වෙන්නේ නැහැ එතකොට නිසි කලට නැහැ එතකොට දානෙට අකප දේවල් දෙනවා මද්ද්‍රව්‍ය දෙනවා කැපද නැහැ නේද එතකොට වළඳන්න බැරි දේවල් ගෙනෙලා දෙනවා. කැපද? ඒ දානේ සම්පූර්ණ නැහැ නේද? ඒ වගේ සිව්පාසය දානේ කනබුන දේවල් පින්ඩපාතය ඊළඟට චීවර චීවර සුදුසු බුදුරජාණන් වහන්සේ පැනූ විදියේ සිවුරු තියෙනවා ඒක කවුරුත් දන්න නමුත් ඊට වඩා වෙනස් ඇඳුම් වස්ත්‍ර පූජාව හරියනවා හරියන්නේ නේද ඒතර අපේ සීමාව අපි දැනගන්න ඕන. හ්ම්. ඒතර උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණී උත්සාහ පිණ්ඩපාතය චීවර සේනාසන සහ ගිලන්පස බේත් ආදී දේවල් පූජා කරන එක කියන සිව්පස්සේ පූජා කරනවා. මොකද භික්ෂු භික්ෂුණීන්ට අවශ්‍ය එච්චරයි. ඊට වඩා අවශ්‍ය වෙන්නේ ඒ සිව්පසේදී පූජා කළ යුතු දේවල් භික්ෂුන්ට කැප දේවල්. සුදුසු වෙලාවට පූජා කරන්න උපාසක උපාසිකාවන් කටයුතු කරන්න ඕනේ. එතකොට එහෙම පූජා කරනකොට ඊටාම ගෞරව ආදරේ අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේ අනුශාසනා පරිදි අපි මේ කටයුතු කරන්නේ. ඒකාන්තයෙන් මේන් භික්ෂුන් වහන්සේලා සූපත් බවට පත් වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ පිළිවෙත් සම්පූර්ණ කරගන්න භික්ෂුන් වහන්සේලාට මේක මහා උපකාරයක්. මේ උපකාරය නොලදොත් උන්වහන්සේලාට මේ දුෂ්කර පිළිවෙත් පුරා ගන්න බැරි වෙනවා. ඒ නිසා උන්වහන්සේලාට අපේ මේ <clears throat> අනුග්‍රහය අතිශයින් ඉහළ අනුග්‍රහයක් අපට මේ අනුග්‍රහය නිසා විශාල පිනක් රැස් වෙනවා. බුදුරජාන් වහන්සේ මෙහි පින ගැන කියලා තියෙනවා. ඒ නිසා මේ පිනේ කාන්තෙන් අපට මෙලොව පරලොව විපාක පිණිස පවතිනවා. අපට නිවන් මාර්ගය පෑදෙන්න මේ පින උපකාර වෙනවා. මේ විදිහට තෙරුවන් කෙරේ භක්ති ආදරයෙන්, ගෞරව ආදරයෙන් අර්ථය දැනගෙන තමා විසින් කළ යුතු එහෙම නැත්නම් උපාසක පාසවන්ගේ අනුග්‍රහයේ සීමාව ප්‍රමාණය දැනගෙන කටයුතු කළොත් ඒක සාර්ථකයි. නේද? ඒතර මේ අය ඒ වගේ අනුග්‍රහයක් අද අපට කළා. නේද? දැන් ඔබට තේරෙනවද ඒ කළ දේ වටිනාකම? නේද? උපාසක උපාසිකවන් අනුග්‍රහ නොකළොත් භික්ෂූන්ව මුහුත් කරගන්න බෑ කියලා දැන් තේරෙනවා. මොකද හේතුව භික්ෂූන් කියන අය ගිහිව ඉඳලානේ භික්ෂූන් බවට පත් වෙන්නේ. ගිහිව ඉඳලා බුදුරජාන් වහන්සේගේ ධර්මය අහනවා. එතකොට ඒ ගිහිව ඉන අයට තේරෙනවා මේ ධර්මයේ ඊටාම නිවැරදි පිරිසිදුයි ඊටා පිරිසිදු බඹසර ජීවිතය ගැනයි මේ කියලා දෙන්නේ මේ ජීවිතයේ පුහුණු කරගන්න ඕන ප්‍රමාදනමේ පුරුදු කරගන්න ඕන එහෙම නැත්නම් අපායට වැටෙන අපාය නිදහස් වෙන්න ඕන ඉක්මනින් කියලා කල්පනා වෙන අය හිතෙනවා අනේ ගිහි ගෙදර මේක කරගන්න බෑ බාධා වැඩි ගිහි ගෙදර හිටියොත් පීඩාවලම ඉන්න වෙන්නේ අන්තිමට අපායෙන් බේරෙන්න මට බැරි වෙලා යනවා ඒ නිසා මම මේ ඔක්කොම දේවල් අතහැරලා දාන්න ඕනේ. අම්මා තාත්තාත් අතහැරලා, ඥාතින් අතහැරලා, හිත මිතුරන් ඔක්කොම අතහැරලා, ගේ දොර ඉඩකඩම බවභෝග රැකිරක්ෂා සියල්ලම අතහැරලා දාලා මේ පාට ඇඳුමුත් අතහැරලා, කෙසෙවල් අතහැරලා මම මහාන වෙනවා. මහාන වෙලා මම පිළිවෙත් පුරාගෙන කොහොම හරි අපායෙන් බේරෙන්න ඕනේ කියන අහිංසක දැනුම් තේරුම් තියෙන හිතකින් තමයි ඒ උපාසක භාවයෙන් නිදහස් වෙනා භික්ෂුත්වයට එන්නේ. ඒතර ඔහු දන්නවා හොඳටම මට දැන් කුඹුරු කොටන්න බෑ. අකපයි. මට දැන් පොළොව කොටලා වගා කරන්න බෑ. අකපයි. මට දැන් වෙලෙහෙල දාම් කරන්න බෑ. අකපයි. රැකී ආරක්ෂා කරන්න බෑ. වෙන යම් කටයුත්තක් කළා මුදල් උපයන්න බෑ. වෙන සමාජ සේවා ඒවා මේවා කරලා ඒ වගේ දේවල් කරලා මට යමක් ආදායම් උපයන්න බවභෝග උපදවන්න බෑ දැන්. ඒක අකපයි මේ ජීවිතේට. ඒ ජීවිතේ අමාරු සාන මෙතෙන් ආවේ. ඒතර බුදුරජාණන් වහන්සේ පනවන්නේ උපාසක අයගෙන් අතපාල ජීවත් වීම පමණයි. උපාස උපාසිකවන්ට අතපාන අපට කණ්ඩ දෙයක් දෙන්න. ඒකට කියනවා හිඟාගෙන කනවා කියලා. ඒතර ඒ වගේ හිඟාගෙන කන අයට පුළුවන් ළඟට ගෙනෙන්න දෙන්න පුළුවන් භික්ෂූන්ට. එහෙමත් පුළුවන්. එමෙතන ළඟට ගෙවල් ගාන ගිහිල්ලා ඉල්ලගෙන කෑම කන්න පුළුවන්. ඒකට කියනවා හිඟමන් යනවා කියලා. භික්ෂූන් කරන එක හිඟමනේ කියන පින්ඩපාති කියලා. අර කටයුත්ත එකමයි. යාචකෝ කරන්න වගේ තමයි. හැබැයි ඒකට නම පින්ඩ පාතේ. පින්ඩ කියන්නේ ආහාර. ආහාර ඉල්ලගෙන යන එක. ඒතර ඒක කැප එක බුදුරජාණන් අනුමත කරනවා. ඒක යාචකයෝ කරනකට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා. යාචකයෝ කම්සප හොයාගෙනයි පින්ඩ පාත යන්නේ. භික්ෂූන් යන්නේ කම්සප නැති කරගන්න අනුග්‍රහ කරගන්න වෙන එකට නෙමෙයි. වෙන කිසිවක් කළ නොහැකි තැන තමයි ඒ ඉල්ලගෙන අනුභව කිරීම බුදුරජාන් වහන්සේ කැප කැපයි අනුමත කරක සුදුසුයි කියනවා. භික්ෂුන් සුදුසුයි කියනවා. ඊට පස්සේ ඒ විදිහට පින්නපාතේ ඇඳුම් හොයාගන්න ක්‍රමයක් නැහැ භික්ෂුන්ට. සේනාසන වලට වෙන ක්‍රමයක් නැහැ. මොකද මුදල් හම්බ කරන ක්‍රමයක් භික්ෂුන්ට කැප කරන්නේ අනුමත කරන්නේ බුදුරජාණන් ඒ සියල්ල අතහැර බඹසර ජීවිතයට එන කෙනාටයි භික්ෂු කියලා කියන්නේ. ඒතරේ යැපීම පිණිස සිව්පස්සේ පිස්ස කිසිම වෙනත් ක්‍රමයක් නැති කෙනාට උපාසක උපාසිකාවන්ගෙන් යැපෙන්න කැපයි. බලන්නතර මේ උපාසක උපාසිකාවන් කියන්නේ කොතරම් අනුග්‍රහයක්ද භික්ෂු භික්ෂුණීන්ට කරන්නේ. හිතා ගන්න බලන්න ඒ අනුග්‍රහය ප්‍රමාණය. ඒ අනුග්‍රහය ලැබල තමයි එබඳු අනුග්‍රහයකින් තමයි උපාසක උපාසිකාවන්ගේ අනුග්‍රහයෙන්ම තමයි අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ දක්වා දියුණු කළේ. ඒ සම්බුද්ධත්වයෙන් පසු පුරා වසර 45ක් පුරා දෙවියන් මිනිසුන ධර්මයේ කියමින් මේ බුදුසසුන මේ දක්වා පිහිටවීම පිණිස භාගතුන් වහන්සේ සියලු කටයුතු කළේ ඒ උපාසක උපාසිකාවන්ගේ අනුග්‍රහය උපාසක උපාසිකාවන් දුන්න දානේ ඒ අය දුන්න සිවුරු පිරිකරන ඒ අය සේනාසන හදලා දුන්න බේත් පිරිකර දුන්නා එයාගේ සිව්පසෙන් තමයි අපේ බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස අනුග්‍රහ සලසා ගත්තේ ඒ සම්බුද්ධත්වයෙන් පසු අද දක්වා අනාගතය දක්වාත් ශාසනය පවතින විදිහට මේ මහා ධර්මස්කන්ධයක් ලෝකෙට විවර කරමින් උන්වහන්සේ වැඩ සිටියේ පුරා වසර 45ක් පුරාවට ඒ කාරුණික තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති උපාසක උපාසිකාවන්ගේ අති මහත් වූ අනුග්‍රහය. ඒ අනුග්‍රහය රාජභෝජන නොවෙන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඔබ අහලා තියෙනවා අපි අහලා තියෙන ඇතම් විට බුදුරජාණන් වහන්සේට පිළිගන්නේ දංකුඩ ටික. ඇතම් විට බුදුරජාණන් වහන්සේට පිළිනිවෙච්ච ආහාර ලැබුණා. ඇතම් විට බුදුරජාණන් වහන්සේට නිකන් රොටි කෑල්ලක්. එහෙම නැත්නම් පිළිනිවෙච්ච ආහාර ටිකක්. එහෙම නැත්නම් ඊටාම නීරස රස නැති ආහාර ටිකක්. ඇතම් විට සතුන්ට කන්ට දෙන ඇට වර්ග, දහන්නි වර්ග බොහෝ කල් ලැබිලා තියෙනවා. ඒතර ලැබෙන දේ ගුණය නොවේ ලැබෙන ඒ භෞතික දේ ගුණය නොවේ වටින්නේ ලැබෙන දේ අලංකාරය එහෙම නැත්නම් එහි මේ බාහිර පෙනුම නෙමෙයි වඩා සුදුසු අනුග්‍රහය බවට පත් උනේ ඒ දාණය දෙන කෙනාගේ ගුණවත් කාරුණික බව බුදුරජාන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිත ඒවයි වඩාත් වැදගත් වෙන්නේ බලන්න එතකොට ඒ උපාසක උපාසිකාවන්ගේ අනුග්‍රහයක් නොතිබුණා නම් අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ දක්වා පිළිවෙත් පුරන්නේ කොහොමද හිතන්න බලන්න නේද සම්බුද්ධත්වයෙන් පස්ව බුදුරජාණන් වහන්සේ ශාසනය ස්ථාපිත කරන්නේ තව බලන්නකො එතකොට කී නමක් භාගතුන් වහන්සේගේ උපකාරයෙන් අරහත්ත්වයටපත් වුණාද බුදුරජාණන් වහන්සේ කොච්චර ප්‍රදේශයක පයින් වැඩම කළාද නේද? ලංකාවට පාව වැඩ කළා. ලංකාවට වෙනම කියලා පයින් නොවේ. නමුත් ඉන්දියාව පුරා නේද? ගව සිය ගණන් පයින් උන්වහන්සේ වැඩම කළා. එතකොට ඒ සිව්පස්සේ ලබන්න නෙමෙයි වැඩම කළේ. තව කෙනෙකුගේ අරහත්ත්වය උපදවා දෙන්න. නිවන උපදවා දෙන්න. දුගතින් නිදහස් කරවා දෙන්න. ඒතර ඒ සියලු කටයුතු වලට අනුග්‍රහ කළේ කවුද? උපාසක උපාසිකාවනේ. ඒතර ඔබට දැන් තේරෙනද උපාසක උපාසිකාවන්ගේ ශාසනය කෙරෙහි තිබෙන අනුග්‍රහය සුළුපටුද? සුළුමට නෑ නේද? ප්‍රමාණ කරන්න බෑ නේද? එහෙනම් ඒ එබඳු අනුග්‍රහයකින් ඒ උපාසක උපාසිකාවන් සුගති සම්පත් ලබාවි ලබනවා කියන කාරණය ගැන ඔබ මොකද කියන්නේ? පිළිගන්නවද? පිළිගන්නවනේ. පිළිගන්න වෙනවා. ඒක පුංචි අනුග්‍රහයක් නෙමෙයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ පහළ පසු ඒ පස්වක භික්ෂූන් වහන්සේලා මුලින් කොණ්ඩඤ්ඤ ස්වාමින්වහන්සේ ධර්ම අවබෝධ කළා. පසුව අස්සජි ඒ ආදී අනිකුත් භික්ෂුන් වහන්සේලා ඒ පස්නමම ධර්ම අවබෝධ කළා. ඒ භික්ෂුන් වහන්සේලා පස්නම නොබෝ කලකින් අරහත්ත්වයටපත් වුණා අපගේ ශාසනයේ මුලින්ම. ඉන්පසු යසකුල පුත්‍රයාතුළු ඒ එතුමාගේ මිත්‍රයින් ඇතුළු පිරිස අරහත්ත්වයටපත් වුණා. ඉන්පසු බලන්න උරුවෙල කස්සප නදී කස්සප ගයා කස්සප ආදී සහෝදර ජටිල අය සහ එයාගේ අනුගාමිකයින් ඇතුළු දහසක් දෙනා එකවර අරහත්ත්වයටපත් වුණා. ඉන්පසු සාරිපුත්ත මොග්ගල්ලාන උන්වහන්සේලා ශාසනයට ඇතුළත් වෙලා අරහත්ත්වයටපත් වෙලා එතකොට උන්වහන්සේලා සමග තව 250ක් දෙනා අරහත්ත්වයටපත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පළමු ශ්‍රාවක සන්නිපාත 1250 59ක් වේලවනාරාමේ රැස් වුණා. සම්බුද්ධත්වයෙන් නොබෝ කලකින් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඒසා විශාල විදිහට පිබෙදෙමින් පිරිසෙන් ගුණෙන් මහත් වෙද්දී ඒ දඹදිව ඉන්දියාවේ පමණක් නොවේ පසුව ලංකාව ආදී රටවල් පිටස්තර දේශයන් පවා ඒ සසුන ව්‍යාප්ත වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අද වෙනකොට වසර 2500 2563ක් වෙනවා. පහු වෙලා. දීර්ඝ කලක් අදටත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පිළිවෙත් පුරන භික්ෂූන් විශාල පිරිසක් ලක්ෂ ගාණක් ලෝකේ පුරා ඉන්නවා. අදට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නොයෙකුත් විදිහේ පුණ්‍ය ක්‍රියා දිනපතා හැම මොහොතකම ලෝකෙ සිදු වෙනවා. ඒතර බලන්න මේ ඒ ඒ විදිහට මේ ශාසනය ඉස්සරහට ගෙනියන්න බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණීන්ගේ පැවැත්ම වෙනුවෙන් කියන්නේ ඒ අයගේ ජීවිත පැවැත්ම වෙනුවෙන් උපාසක උපාසිකාවන් කොතරම් දන් දීලාද කොතරම් සිවුරු පූජා කරලාද කොතරම් ආවාස සේනාසන පූජා කළාද කොතරම් බෙහෙත් පිළිකර පූජා කළාද ඒතර ඒ පූජාවන් සියල්ල නිසයි අද දක්වාත් ශාසනය තියෙන්නේ නේද? ඒ අනුග්‍රහයන් නොලබුණා නම් එහෙනම් බුදුවරු ලෝකයට පහළ වෙන්න ක්‍රමයක්වත් නැහැ. සම්මා සම්බුදුරු පහළ වෙන්නේ කොහොමද? ඒ බුදුරජාණන් වහන්සේලා ධර්මයේ ස්ථාපිත කළ ශාසනය පවතින්නේ කොහොමද? බලන්න මේ උපාසක උපාසිකාවන්ගේ සිව්පසයෙන් වන දායකත්වය කොතරම් අග්‍රයිදනේ. ඉතින් ඒ නිසා මම මේ ඔබගේ ක්‍රියාවේ වටිනාකමයි මේ කිවි ඔබට සතුට වෙන්න. ඔබගේ ක්‍රියාව හිස් නොවන කිසි කලක හිස් නොවන අග්‍රඵල විපාක තියෙන දෙවියන් මිනිසුන් බුදවරුන් වර්ණනා කරන ක්‍රියාවක්. ඒ නිසා මේ උපාසක උපාසකාන් විදිහට වික්ෂුන්ගේ වික්ෂුන් කෙරෙහි දක්වන අනුග්‍රහයෙන් ශාසනයේ අභිවෘද්ධිය සැලසෙනවා. බුදුරජාන් වහන්සේ ඊළඟට පෙන්වනවා මේ භික්ෂූන්ගේ අනුග්‍රහයෙන් උපාසක උපාසිකාවන්ගේ ශාසන පිළිවෙත් දියුණු වෙනවා කියලා. දැන් ඔබ අපට කරන අනුග්‍රහය දැන් ඔබ තේරුම් ගත්තානේ. ඒක මොකද්ද සීමාව? ඒකේ වටිනාකම සීමාව මොකද්ද? නේද? ප්‍රමාණයේ සීමාවක් තියෙනවා. ඔබේ අනුග්‍රහයේ ප්‍රමාණයේ සීමාවක් තියෙනවා. වටිනාකමේ සීමාවක් නැහැ. නේද? ප්‍රමාණය නම් සමහරට බත් හැන්දක් වෙන්න පුළුවන්. නැත්නම් රොටි කෑල්ලක් වෙන්න පුළුවන්. නැත්නම් පළතුරු ටිකක් වෙන්න පුළුවන්. පැදුරක් වෙන්න පුළුවන්. මේ ප්‍රමාණය සීමිතයි. ඒ වටිනාකම සීමාවක් පනවන්න කවදාවත් බෑ. ඒතර ප්‍රමාණය ගැන නොසලකා වටිනාකම සීමා කරන්න බැරි දෙහි දෙහි විපාකය සීමාවක් නැහැ. විපාකය පරතරක් නැති සිටිනවා. එතර එහි ඒ විපාකයේ අග්‍රවන්නේ ඒ විපාක අග්‍ර විපාක ලැබෙන්න ඕනේ දුපාස උපාසකවන්ට. ඈ නේද? දැන් ඔබගේ ක්‍රියාව සීමිතයි, එහි ගුණේ විශාලයි. ඒ ක්‍රියාවට විපාක තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ක්‍රියාවට විපාක තියෙනවා. ඒ විපාක පුංචි නෑ, සුළු නෑ, විශාලයි. නමුත් තේරුම් ගන්න ඒ විපාකය අග්‍ර වෙන්නත් ඕන නේද? ඔබට ඔබේ අග්‍ර උපස්ථානයේට ලැබෙන විපාක අග්‍ර දෙයක් වෙන්න ඕන. ඒ අග්‍ර විපාකය දෙවියන් අතර ඉපදීමෙන් ඇද්ද? මිනිසුන් දැන් ඔබ ඔබගේ උපස්ථානයේ ලැබෙන පිණින් ඔබට නොයෙකුත් විපාක ලැබෙනවා. මිනිසුන් අතර ඉපදෙන්න පුළුවන්. මිනිසුන් අතර ඉපදලා රජවරු, සිටුවරු, කුමාරිවරු, බිසවන්නාසලා, එතන මහා ධනපතියෝ, එතන මහා රූප සම්පත්තියත් වෙන අය, බල සම්පන්න මිනිසුන් වෙන්න පුළුවන් ඕනනම්. ඒක එක විදිහේ විපාකයක්. ඊළඟට කැමැති කැමැති විදිහේ දිවි ජීවිත කරා යන්න පුළුවන්. කැමැති නම් චාතුම් මහරජික දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. එහි ඉපදිලා සැප සම්පත් ලබන්න පුළුවන්. කැමැති නම් තාවතින්ස ලෝකයට යන්න පුළුවන්. ඒ ලෝකේ ඉපදිලා අග්‍ර සැප සම්පත් ලබන්න පුළුවන්. දිව්‍ය සැප ලබන්න පුළුවන්. කැමැති නම් යාම ලෝකේ ඉපදිලා ඒ දිව්‍ය සැප ලබන්න පුළුවන්. කැමතිනම් තුසිත දිවි ලෝකෙ ඉපදිලා සැප සම්පත් ලබන්න පුළුවන්. කැමතිනම් නිම්මාන රති දිව්‍ය ලෝකෙ ඉපදලා සැප සම්පත් ලබන්න පුළුවන්. කැමතිනම් පරණිම්මිත වසවර්ති ලෝකෙ ඉපදලා සැප සම්පත් ලබන්න පුළුවන්. කැමතිනම් බඹ ලෝකෙ යන්න පුළුවන්. ඒ විදිහේ සැප සම්පත් ලබන්න පුළුවන් ඔය අනුග්‍රහයෙන් ලැබෙන පිණින්. කැමති කෙනෙකුට සතර අපායන් නිදහස් වෙන්න පුළුවන්. പ്രേත ලෝකෙන් නිදහස් වෙලා අපායෙන් නිදහස් වෙලා ඒ දුක් සහිත ලෝකෙන් නිදහස් වෙන්නත් පුළුවන්. කැමති කෙනෙකුට සෝතාපන්න වෙලා සකදාගාමි වෙලා අනාගාමි වෙලා අරහත්ත්වයට දක්වා ධර්ම මාර්ගය දියුණු කරගන්නත් පුළුවන්. එතකොට බලන්න ඔබගේ අනුග්‍රහයට ලැබෙන විපාකය ගුණෙන් මහත් නේද? සුළුපටු නැහැ. ඊළඟට තේරුම් ගන්න ඔබගේ විපාකය ගුණයෙන් මහත් වෙන්න නම් ඔබට භික්ෂූන්ගේ අනුග්‍රහය වමනා කරනවා. භික්ෂූන්ගේ අනුග්‍රහය තිබුණොත් තමයි ඔබගේ ඔබ කරන අනුග්‍රහයේ විපාකය බබලෙන්නේ. එහෙම තේ විපාකය ඊටමත් උසස් දෙයක් වෙන්නේ භික්ෂූන්ගේ අනුග්‍රහය ලබා ගත්තොත්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසක යන සිව්වන පිරිසම එකිනෙකාගේ අනුග්‍රහයෙන් ශාසන පිළිවෙත් සම්පූර්ණ කර ගන්නවා. දැන් භික්ෂූන්ගේ අනුග්‍රහයෙන් තමයි ඔබට පුළුවන්නේ ඔබ කරගන්නා පින බලවත් කරගන්න. ඊටාම උසස් දෙයක් බවට පත් කරගන්න පුළුවන්. ඊළඟට ඔබට අපායේ නිදහස් වීම පිස මාර්ගය අහගන්න පුළුවන්. සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ මාර්ගයේ දියුණු කර ගැනීම පිණිස මාර්ගය අසා දැනගන්න කොහොමද බුදුරජාණන් වහන්සේ ඒ ගැන කියලා දුන්නේ කියලා අසා දැනගන්න පුළුවන්. අන්නේ දේවල් අහගෙන දැනගන්නවා නම් ඔබේ අනුග්‍රහය පිනිස භික්ෂූන්ගේ අනුග්‍රහය ඔබට ලැබෙනවා. ඔබ භික්ෂූන්ට අනුග්‍රහ කරනවා භික්ෂූන් ඔබට අනුග්‍රහ කරනවා භික්ෂූන් කොහොමද ඔබට අනුග්‍රහ කරන්නේ භික්ෂූන්ට ඔබ දන්පැන් දුන්නම් පස්සේ සිව්පස්සේ දුන්නම් පස්සේ භික්ෂූන් ඔබ කරේ අනුකම්පාවෙන් අනේ අපට අනුග්‍රහ කළා දැන් ඔබ අනුග්‍රහ කර නිකන් නෙවෙයි ඔබ දුක් මහන්සියෙන් හම්බ කරගත දේ. ඔබට යැපෙන්න තිබුණ දේ. නේද? එතකොට ඒක දන්නා භික්ෂුන් ඔබ ගැන අනුකම්පාවක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්න භික්ෂුන් දන්නවා මිනිසුන් ධර්මයේ දන්නේ නැත්නම් සතර පාට වැටි වැටි දුකසේ යන ගමනක්. මිනිස් ලෝකයේ හිටියත් අඬන්න වැළපෙන ශෝක කරන්න සිද්ධ වෙනවා. දුක් සහිතයි ජීවිත. ඊටාම දුක් සහිතයි. දුකෙන් නිදහස් වෙනුනොත් දුකසේ ඉඳලා දුකසේ මැරිලා ගිහිල්ලා අපායට වැටි වැටි යන්න වෙනවා. ඉතින් මේ විදිහට මේ ඉන්න අය තමයි අප කෙරේ අනුකම්පාවෙන් ඒ අයට කන්න බොන්න තින්දේ අපට දෙන්නේ. ඉතින් ඒක දන්න භික්ෂූන් ඊටාම කරුණාවෙන් ඊටා අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වෝ පිළිවෙත් පෙන්නනවා. මෙන්න මේ ටික අහලා මේ ටික පුරුදු කරගන්න ඔබට මෙලව සතුට වෙන්න පුළුවන්. මෙලවදීම දුක් පීඩා රහිත ජීවිතයක් පත් කරගන්න පුළුවන්. මැරෙන්න පෙර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. මලම් පස්සේ කවදාවත් අපාය නොවැටෙන දෙවියන් අතර ඉපදුනොත් දෙවියන් අතර ඉපදෙන ජීවිතයක් ඇති කරගන්න පුළුවන්. ඔබට වැඩි කල නොගොස්ම නිවන අවබෝධ කරගන්න පුළුවන්. මේ විදිහටයි බුදුරජාන් වහන්සේ ධර්මයේ කියලා දුන්නේ කියලා භික්ෂූන් උපාසක පාස්කාන්ට අනුග්‍රහ පිණිස ධර්මයේ කියනවා ඒතර අන්න එහෙම ධර්මය කියන්නේ මේ සිව්පස්සේ පූජා කරන අයට. ඒතර සිව්පස්සේ ඊතා සතුටෙන් පූජා කරන අය දැන් අපට භික්ෂූන් අපට බණ කියයි. බුදුරජාණන් වහන්සේ කියලා දුන්න දේ කියලා දෙයි. අපට සතුට වෙන විදිහට අපේ ජීවිතයේ දුකින් නිදහස් කරගන්න මඟ පෙන්නයි කියලා කන් යොමාගෙන සිත පිහිටුවගෙන අහගෙන ඉන්නවා. අන්නේ අසාගෙන සිටීමත් දෙවියන් අතර ඉපදෙන තරම් පිනක්. ඊළඟට ඒ අහගෙන ඒ ඒ අහගෙන කියන දේ මතක තියාගෙන ඒක පුරුදු කරනවා. ඒ පුරුදු කිරීම තමයි පින් අතර අග්‍රම පින බවට පත් වෙන්නේ. මක් නිසාද පුරුදු කරන කෙනා දුගතියෙන් නිදහස් වෙනවා. දුගතියට වැටෙන්නේ අපායට වැටෙන්නේ ප්‍රේත ලෝකට යන්නේ නැහැ. එය ඉපදුනොත් දෙවියන් අතර අග්‍ර සැප සම්පත් ලබන ජීවිතයට ලැබෙනවා. බලන්න එතකොට මේ එකිනෙකාගේ අනුග්‍රහය කොයි වගේ එකක්ද? ඒ වටිනාකම ප්‍රමාණ කරන්න බෑ නේද? බලන්න දැන් ඔබ තේරුම් ගත්තා උපාසකාය භික්ෂූන්ට කරන අනුග්‍රහය අපිට හිතා ගන්න බෑ නේද? කොච්චර ඒක බලවත්ද කියලා. නේද? බුදුවරු පහළ වෙන්නේ ඒ අනුග්‍රහයෙන්. බුදු සසුනක් පවතින ඒ අනුග්‍රහයෙන්. රහතුන් බිහි වෙන්නේ ගිහියාගේ අනුග්‍රහයෙන්. ඒ අනුග්‍රහය නොලැබෙන්න කවදාවත් බුදු සසුනක් බිහි වෙන්නේ නැහැ. බුදු සසුනක් පවතින්නේ නැහැ. එහෙනම් ඒ අනුග්‍රහය ප්‍රමාණ කරන්න බැරි අගේ වර්ණනා කරන්න බැරි තරම් මහා විශාල අනුග්‍රහයක්. ඒ අනුග්‍රහය සලසා දෙන උපාසක උපාසිකාවන්ට භික්ෂූන්ගෙන් ලැබෙන අනුග්‍රහයත් ඒ වගේම විශාලයි ප්‍රමාණ කරන්න බැරි අනුග්‍රහයක්. භික්ෂූන්ගේ අනුග්‍රහයෙන්ම තමයි උපාසක උපාසිකාවන් මෙලව සැප උපදව ගන්න. මෙලව යම්තාක් අඬන වැළපෙන ශෝක කරන පීඩාකාරී සිත් නැති කරගෙන සූපාසු සිතක් ඇති කරගන්නේ භික්ෂුන්ගේ අනුග්‍රහය. ඒ ඒ කරුණු ධර්මයේ අහලයි ධර්මයට අනුව කටයුතු කිරීමෙන් සූපාසු හිතක් ඇති කරගන්නවා. ඊළඟට මරණයට පෙර අපායෙන් බේරෙන ජීවිතය ඇති කරගන්නේ භික්ෂුන්ගේ අනුග්‍රහය. යම්තාක් සුගති සම්පත් ලබනවා නම් ඒ භික්ෂුන්ගේ අනුග්‍රහය නිවන අවබෝධ කරගන්න මඟ කියා දෙන භික්ෂුන්. එනිසා ඒ දෙපිරිසේ අනුග්‍රහය දෙපිරිසටම ශාසනයේ චිර පැවැත්මට උපකාර වෙනවා. ශාසනයේ බොහෝ කලක් අපේ බුදුරජාණන් වහන්සේ ශාසනය මේ දක්වා පවතින්නේ මේ දෙපිරිසේ අනුග්‍රහය නිසාමයි. ඒ නිසා අද මේ අයගේ මේ ක්‍රියාව ප්‍රමාණ කරන්න බැරි ගුණෙන් ගුණෙන් අග්‍ර විපාක සහිත පුණ්‍ය ක්‍රියාවක් බව තේරුම් ගන්න. ඉතින් මේ විදිහට තේරුම් ගන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට ජීවිතේ තව දුරටත් හැඩ ගහ ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපදින මිනිසයා දීර්ඝ සසරක් ගෙවාගෙන මනුෂ්‍ය ලෝකයට පැමුණුනාට හැමදාම ඔහුට මනුෂ්‍ය ලෝකේ ඉන්න ලැබෙන්නේ නැහැ. සුළු කලකින් මනුෂ්‍ය ලෝකෙන් ඔහුට යන්න වෙනවා. මනුෂ්‍ය ලෝකයෙන් යද්දී ඔහු ඊට පිරිසිදු සිතක් උපදවාගෙන නොහිටියොත් මේ ලෝකේ පරම සත්‍ය අවබෝධ කරගෙන නොහිටියොත් ඔහු මනුෂ්‍ය ලෝකෙන් චුත වෙලා ගිහිල්ලා പ്രേත ලෝකේ තිරිසන් ලෝකේ නිරේ ඉපදෙන්න උට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මනුෂ්‍ය ලෝකෙන් චුත වෙන්න පෙර පරම සත්‍යය බුදුරජාණන් වහන්සේ පෙන්වූ ආරි සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය ඇති කරගත යුතුයි. ඒ ආරි සත්‍ය ගැන අවබෝධ ඥානයක් ඇති කර ගැනීම මරණයට පෙර පෙර අන් සියලු වැඩවලට පෙර හැම කෙනෙක්ම කළ යුතුයි. එසේ නොකරන කෙනාට අපායෙන් බේරීමක් නැහැ කියලා බුදුරජාණන්ස පෙන්වා දෙනවා. ඒතරේ බුදුරජාණන් වහන්සේ පෙන්න ධර්මයේ පිළිගන්න කෙනාට ඒ ධර්මයට අනුව ජීවිතය දියුණු කරලා අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒතර බුදුරජාණන්ස පෙන්නනවා සිත නොයෙකුත් දේවල් වලින් කිලිටි වෙනවා. හිතන දේවල්, කියන දේවල් මේ හැම එකකින්ම අයහපත් දේවල් හිතුවොත් අයහපත් දේවල් කතා කළොත් එයින් සිත කිලිටි වෙනවා. යලි යලි සිත කිලිටි වෙද්දී කිලිටි සිතෙන් දුක් පීඩා ඇති වෙනවා. ඒතොර කිලිටි සිතෙන් දුකසේ වාසය කරමින් ආර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති කරගන්න බෑ. එතකොට එයාට කවදාවත් දුගතියෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සිත කිලිටි වෙන දේවල් කරන්න එපා. සිත කිලිටි වෙන දේවල් අතහැරලා දාන්න. සිත කිලිටි වෙන දේවල් අතහැරලා දාලා සිත පිරිසුදු කරගන්න උත්සාහ කරන්න. සිත පිරිසිදු කරගන්නකොට පිරිසිදු සිතෙන් ආර්ය සත්‍ය ගැන අවබෝධය ඇති වෙනවා. ඒ ගැන භාගතුන් වහන්සේ සහතික වෙනවා. ඒ කාන්තෙන් පිරිසිදු සිතට ආර්ය සත්‍ය ගැන අවබෝධය ඇති වෙනවා. ඒ නිසා සිත අපිරිසිදු වෙන්න නොදී රැකගන්න කියලා භාගතුන් වහන්සේ අවවාද කරනවා. ඒ විදිහට සිත රැකගත්තොත්, සිත පිරිසිදු කරගත්තොත් පිරිසිදු සිතෙන් ආරි සත්‍ය ගැන විමසන කෙනාට තේරුම් ගන්න කෙනාට ඒ අවබෝධ ඥානය ඇතිවීමත් සමග ඔහු සතර පායෙන් නිදහස් වෙන බව බුදුරජාන් වහන්සේ සහතික වශයෙන් අපට කියා දෙනවා. එතකොට මේ ධර්මයේ අහන කෙනා සතුරු සිතින් බිය නැතුව බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයෙන්ම ධර්මයේ පුරුදු කරන්න සූදානම් වෙනවා. එතකොට ඔහු කල්පනා කරනවා භාගතුන් වහන්සේ සිත අපිරිසුදු වෙන දේ කරන්න එපා කිව්වා. අපිරිසුදු සිතෙන් ආර්ය සත්‍ය අවබෝධය ඇති නොවන බවයි පෙන්වා දුන්නේ. ඒ නිසා මා සිත අපිරිසුදු වෙන දේවල් මොනවද කියලා දැනගෙන ඒවා නොකර ඉන්න ඕන කියලා එයා කැමති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කියන එක, මද්ද්‍රව්‍ය භාවිතය මෙන්න මේ කටයුතු කරන්න එපා කියලා. මේවා කිරීමෙන් සිත පීඩාවටපත් වෙනවා, සිත කෙලසෙනවා. ඒවා තමාටත් අනුන්ටත් අයහපත පිණිස පවතින දුක පිණිස පවතින බය දැති ගැනීම පිණිස පවතින ක්‍රියා ඒවයින් සිත් කෙලසෙනවා දුක් විපාක ඇති කරනවා ඒ නිසා ඒක කරන්න එපා කියලා. ඒ නිසා බලන්න අන්නේ ධර්මයේ අමතක කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ප්‍රාණඝාතය සොරකම් කිරීම වැරදි කාමසේවනේ බොරු කියන එක මද්රව්‍ය බොන එක කරන්න එපා. කරන්න එපා කියන්නේ දුක් විපාක ඇති කරනවා. සැප විපාක ඇති කරන්නේ නෑ ඒවයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කිව් දේ හොඳින් පිළිගන්න. හිස් මුදුනෙන් පිළිගන්න. එක හෙලා පිළිගන්න. යලියේ මොකද්ද කියලා නොවසන විදිහට ඒක තේරුම් ගන්න පිළිගන්න ඕන. අන්න එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් විදිහට ශ්‍රාවකීන් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ దేవතාවක් නොසිතා අසු සැනින් පිළිගන්නවා නම් ඔහුගේ ශ්‍රාවකත්වය ගිලිහිලා යන්නේ නැහැ. ධර්මයේ පිළිගත් සැනින් ශාවකත්වයේ තුල පිහිටනවා. ධර්මයේ පිළිගන්න අසමර්ථ කෙනාට ශාවකත්වය එන්න බෑ. ධර්මයේ පිළිගන්න බොහෝ වෙලා යන්නේ නෑ නේද? නිහතමානී ගුණගරක අවංක සිතක් තියෙනවා අවංක සිතයි ඕන. ප්‍රාණඝාතේ නරකයි කියලා පිළිගන්න ඕන අවංක සිත. අමුතු පඬිතකමක් ඕනේ නෑ. අකුරු ශාස්ත්‍රය දන්නේ නෑ. මේක බලපාන්නේ ප්‍රාණඝාතේ නරකයි කියලා තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රාණඝාතය Tamanටත් හොඳ නැහැ, අනුන්ටත් හොඳ නැහැ, සිළු දෙනාටම හොඳ නැහැ. ඇයි හොඳ නැහැ කියන එක දුක් පීඩා සහිතයි. දුක් උපදවන දුක් විපාක සහිතයි. ඒතර මේක කියලා දෙනකොට තේරුම් ගන්න අවංක සිත තියෙන, මධ්‍යස්ථ සිත තියෙන කෙනාට පුළුවන් නේද? පුළුවන්. ඊළඟට සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කියන එක, මද්රව්‍ය භාවිතේ මේ කියන සීල ක්‍රියා තමාටත් අනුන්ටත් හොඳ නැහැ. දුක් සහිතයි දුක් විපාක සහිතයි බිය ඇති කරනවා තැති ගැනීම ඇති කරනවා මෙන්න මේ නිසා මේවා කරන්න එපා කියලා කියනවා මේවා මෙලවටත් දුක් ඇති කරලා පරලොවටත් දුක් ඇති කරනවා පරලොව දුක් විපාක ඇති කරන්නේ අපායි මේ විදිහට කිව්වහම බන ඇහුවහම අවංක සිතක් තියෙන කෙනා මේක පිළිගන්නවා දෙවතාවක් ඔහුට හිතයි තේරෙන දෙයක් නෑ ඔහුට තේරෙනවා මිනිසයා කියලා කියන්නේ අන්නේ මට්ටමට යමක් තේරෙන සත්වයාට තිරිසන් සතාට මේක කොච්චරිකවත් තේරුම් ගන්න බෑ. പ്രേතයාට මේක කොච්චරිකවත් තේරුම් ගන්න බෑ. නිරිසතාට මේක කියවන්න බෑ. මිනිස්යාට මේ මට්ටමින් කිව්වම තේරෙනවා. තේරෙන්නේ නැත්නම් ඔහුගේ මිනිස් භාවය දුර්වලයි. මිනිස් භාවය දුර්වල වෙන්නේ ඔහුගේ සිත අවංකන සටකපට මායා උඩින් එකයි යටින් එකයි කියන්නේ ආන් ඒ බඳු සිතකින් උට රූපයේ මනුෂ්‍යනාට ඔබ ක්‍රියාව මනුෂ්‍ය නැහැ. ඒතර උට මේක තේරෙන්නේ නැහැ. මේක තේරෙනවා නම් ඔහු මනුෂ්‍ය ස්වභාවයේ සතුන්ගෙන් ඉහළ සතුන්ට වඩා ඉහළ මට්ටමක කෙනෙක්. තිරිසනුන්ට ප්‍රේතීන්ට වඩා ඉහළ මට්ටමක කෙනෙක්. මිනිස්සේ. ඒ මිනිස්යාට මේ ධර්මයේ කිව්වම තේරෙනවා ඇත්තයි අපි නොසිතුවාට වඩා මේ ක්‍රියාව භයානක දෙයක්. බුදුරජාන් වහන්සේ අපි නොදද්දේ කියලා දුන්නා කියලා උ සතුටු වෙනවා. එතකොට උ සතුටු වෙනවා මේ ක්‍රියා Tamanටත් අනුන්ටත් නරකයි. ඒ නිසා මේකෙන් මෙලව පරලොවක් දුක් විපාක තිබීම ඇත්තයි කියලා ඔහු පිළිගන්නවා. ඒතර බලන්න අවංකව ධර්මය අහන කෙනාට මෙලොව විපාකයක් පරලොව විපාකයක් ඔහුට තේරෙනවා. පිළිගන්නවා ඔහු. අවංක නැති කෙනා ඒ දෙකම පිළිගන්නේ ඔහු හිතනවා මෙලොව ඉන්නකන් සතුට වෙනවා කියලා හිතන එච්චරයි. නමුත් ඔහුට විපාකින් බේරීමක් නැහැ. අවංක කෙනාට ධර්ම මාත්‍රය ඇසූ සැනින් ඔහු තේරුම් ගන්නවා ඇත්ත මේ කතාව. බුදු කෙනෙක් කියලා දෙන දෙයක් බුදුරජාණන් වහන්සේ පොඩි දෙයක් කියලා දෙන්නේ නැහැ. ඊටාම උසස් නිවර්දි දෙයක් කියන්නේ කියලා ධර්ම මාත්‍රය අහනකොට තේරෙනවා. ඒ ඇසු සැනින් ඔහු නරක ක්‍රියා නොකරින්ට සිත් පිහිටුව ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට කියලා දෙනවා ඔය නරක ක්‍රියා අතහැරගෙන ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමෙන් වැළකීලා, වර්ධි කාමසෙන් වැළකීලා, බොරුවෙන් වැළකීලා මද්ර භාවිතෙන් වැළකීලා වාසය කරන්න. එතකොට ඒ ජීවිතයට කියනවා සීලවත් සීලවන්ත ජීවිතය කියලා. එතකොට බුදුරජාන් වහන්සේට අහුම්කම් දීමෙන්ම ඔහු බුදුරජාන් වහන්සේ සරණ ගිය කෙනා බවට පත් වෙනවා. ධර්මයේ පිළිගැනීමෙන් ධර්මයේ සරණ ගිය කෙනා බවට පත් වෙනවා. භික්ෂුන් වහන්සේලාගෙන් මේ බණ අහන්නේ. භික්ෂුන් වහන්සේලාගේ ජීවිත පිළිගන්න කෙනා නිවැරදි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය පිළිගන්න කෙනා ඒ ශ්‍රාවක සංඝරත්නයත් සරණ ගිහිල්ලා තෙරුවන් සරණ ගිහිල්ලා ධර්මය පිළිගන්න කෙනා සුළු ඊටාම පහසුවෙන් තෙරුවන් සරණ උතුල පිහිටනවා. ඉතින් තිසරණය තුළ පිහිටගෙනාට තිසරණය සහිත තමා තුළ පිහිටි ගුණ ධර්ම තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසෙන් වැළකීම, බොරුවෙන් වැළකීම, මද්ද්‍රව්‍ය භාවිතෙන් වැළකීම කියන ධර්මතාතු පහක් ඔහු තුළ තියෙනවා. ඒතකොට තිසරණේ තියෙනවා ඒ ධර්මතා පහ. සීලේ තියෙනවා. ඒකට කියනවා තිසරණ සහිත සීලය කියලා කියන්නේ ඒකට. ඒතර ආන් විදිහට තිසරණ සහිත සීලය තුළ පිහිට කෙනාට මෙලව බයත් ඇති ගැනීම ගොඩාක් දුර වෙලා ප්‍රාණඝාතය කිරීමෙන් ඇතිවන බයත් ඇති ගැනීම දුක් පීඩා සියල්ල හුට නැහැ. සොරකමින් ඇතිවන බයත් ඇති ගැනීම දුක් පීඩා සියල්ල හුට නැහැ. වැරදි කාමසේවන නිසා ඇතිවන බයත් ඇති ගැනීම දුක් පීඩා සියල්ල හුට නැහැ. බොරුවෙන් මද්රව්‍ය භාවිතයෙන් වෙන දුක් පීඩා කරදර බියත් ඇති ගැනීම සියල්ල හුට නැහැ. මෙලව ඊටාම සුවපහසු ජීවිතයක් ඒ නිසා හුට තියෙනවා. මෙලෝ සුවසේ ඉන්න කෙනා මෙලෝ දුක් බොහෝ බැහැර කරගත්ත කෙනා ඒ දුකට හේතු වන දුක් උපදින ක්‍රියා අතහැරපු නිසා ඔහුට පරලෝ විපාක නැහැ. පරලෝ දුක් විපාක නැහැ. ඔහු පරලෝ දුක් විපාක පිස ඊට අයිති තැනක ඔහුට ඉපදීමක් ඇති වෙන්නේ නැහැ. මක් නිසාද මෙලොවදී දුක් විපාක අතහැරපු නිසා. ඒ දුක් විපාක කරන දේවල් දුක් විපාක උපදින දේවල් යලි හොතින් සිද්ධ වෙන්නේ නැහැ. මක් නිසාද බුදුරජාණන්සේ වචනය පිළිගත්තා තේරුමකින් පිළිගත්තා අවංක සිතින් පිළිගත්ත නිසා යලි යහුවතින් කෙරෙන්නේ නැහැ අවංක සිතින් කරා විමසා බලද්දී ඒ දුක් විපාක සහිත ක්‍රියාව නරකයි කියලා පිළිගත්තා ඒතර අවබෝධයෙන් ඒ දේ අතහරිනකොට යලි ඒ ක්‍රියා නොකරන කෙනෙක් බවට පත් වෙනවා ඒතර ඔහු මෙලවදීම නිරෙන් නිදහස් තිරිසන් ලෝක പ്രേත ලෝක වලින් නිදහස් වෙච්ච කෙනා බවට පත් වෙනවා. ඒතර එබඳු උසස් සිතක් ඇති කරගත්ත කෙනා දන්නවා මම බුදුරජාන් වහන්සේගේ වචනේ අහුම්කන් දුන්නා. බුදුරජාන් වහන්සේගේ වචනේ පිළිපැද්දා මම දුගතියට යන්නේ නැහැ කියලා ඔහු දන්නවා. ඒ දැනුමෙන් ඉඳද්දී ඔහු අතිශය සතුටින් ඉන්න කෙනෙක්. ඔහුට ලෙඩවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔහු පෙළන්නේ නැහැ අසනීපෝලි. ඔහු බඩගින්නෙන් පෙළෙන්නේ නැහැ. ඔහු වයසට යාම නිසා පෙළෙන්නේ නැහැ. ඇනුම් බැනුම් නිന്ദා පාසුරුම් ඔහු පෙළෙන්නේ නැහැ. බලන්නතර ඔහුට දුප්පත්කම ඔහු පෙළෙන දෙයක් වෙන්නේ නැහැ. නේද? ඒ නිසා ධර්මයට පැමිණ කෙනා මෙලවදී සුව පහසු ජීවිතය ගත කරමින් මරණය ඉදිරියේ වීරියෙක් වගේ පිරිසිදු සිතෙන් ඊටාම යහපත් සිතෙන් ඔහු මරණයට මුහුණ දෙනවා. මරණයෙන් පසු ඔහුගේ සිත ඊටා යහපත් නිසා දුගතියට යන්නේ නැහැ. ඉපදුනොත් ඔහු දුග දුගතියෙන් තොර සුගතිගාමි ලෝකයක ඉපදෙනවා. ඔහු ධර්මයේ ඊටා හොඳින් තවදුරටත් අහලා ප්‍රගුණ කළොත් ඔහු මරණින් මතු යලි උපතකට කැමති වෙන්නේ නැහැ කවදාවත්. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඉපදීමත් සමග ඇතිවෙන දේවල් ගොඩාක් තියෙනවා. ඉපදීම නිසා ඇතිවෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම දුකට අයිති දේවල් කියලා ධර්මයේ තුල පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඉපදීම නිසා හටගන්න දේ තියෙනවා. එකක් ජරාවටපත් වීම. ඉපදීම නිසා හටගන්න. ඉපදීම නිසා ජරාවටපත් වෙනවා කියන්නේ වයසට යනවා. කෙස් පැහෙනවා, දත් දිල්ල කැඩිලා යනවා. හැම රැලි ගහලා යනවා මේ තරුණකම නැති වෙලා දිරලා දිරලා දිරලා හොඳටම දුර්වර්ණ වෙලා අප්‍රසන්න ශරීරයක් ඇති වෙනවා මේ ලස්සන නැති නැත්තර නැති වෙලා යනවා පිළිකුල් දෙයක් බාටපත් වෙනවා දිරනවා කියන්නේ ඒකට ඒක ඉපදීම නිසා සිදුවෙන එකක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඊළඟට බුදුරජාණන් පෙන්නනවා ඉපදීම නිසා නුයිකුත් විදිහේ ලෙඩ දුක් හට ගන්නවා මේ ශරීරයේට ඊටාම දුක්සයිද ඊටාම පිළිකුල් අප්‍රසන්න දුක් පීඩා සහිත ලෙඩහට ගන්නවා ශරීරවලට. ඒ ඉපදෙන නිසා කියලා බුදුරජාණන් පෙන්වා දෙනවා. ඊළඟට බුදුරජාණන් පෙන්වනවා මේ ඉපදුන කෙනාට ප්‍රියන්ගෙන් වෙන් වෙන්න වෙනවා, අප්‍රියන් හා එකතු වෙන්න වෙනවා. නොයෙකුත් විදිහේ ශෝක කිරීම, වැළපීම්, කඳුළු හලාගෙන අඬන්න වෙනවා. මේ විදිහේ දුක් සහිත දේට මුණ දෙන්න වෙනවා ඉපදීම නිසා කියලා පෙන්වා දෙනවා. ඊළඟට බුදුරජාණන් පෙන්වා දෙනවා ඉපදුන කෙනාට තියෙන භයානක දෙයක් තියෙනවා. ඒ තමයි ඔහුට මැරෙන්න වෙනවා, මේ යන්න වෙනවා, කලුරිය කරන්න වෙනවා, මෙලවින් පරලෝ යන්න වෙනවා. ඒකෙන් බේරෙන්න බෑ කියලා පෙන්නනවා. ඒක ඊටාම දුක්සහිතයි. ඥාතීන් අතහැරලා යන්න වෙනවා. ආදරය කරන අය අතහරින්න වෙනවා. දාලා යන්න වෙනවා. ගේ දොර ඉඩකඩම දාලා යන්න වෙනවා. මේ පේන කියන දේවල් ඔක්කොම අතහැරගෙන යන්න වෙනවා. පරලොවට යන්න වෙනවා. පරලොව කොහේ යනවද දන්නේ නැහැ. කාලඟට යනවද දන්නේ නැහැ. පරලෝකයන් ඊටා බිහිසුණු දේවල් තියෙන බිහිසුණු දේවල් වලින් ගහන තැනක් බොහෝ ප්‍රදේශවල බොහෝ පරලෝ බොහෝ තියෙන අපාය නිරේ තිරිසන් ලෝක මේවා තමයි තියෙන්නේ. ඒ තැන් වලට යන්න වෙනවා බොහෝ අයට. මේ විදිහට මේ ඉපදීම නිසා සිදුවෙන අතිශයින් දුක් සහිත දේවල් ගැන බුදුරජාණන් පෙන්වා දෙනවා. ඒ කියන බුදුරජාණන් පෙන්වනවා මේ ඉපදීම හොඳ දෙයක් නෙවෙයි. ඉපදීම ඒකාන්තයෙන් දුක් සහිතයි. ඉපදීම නිසා දුක් අට ගන්නවා. ඉපදීමත් දුක දුකක්. ඉපදීම අතිශයින් දුකක් කියලා බුදුරජාණන් වහන්සේ මේ ඉපදීම ගැන පෙන්වා දෙනවා. ඉතින් මේ ධර්මය අහන කෙනා දන්නවා අපි වාසනාවකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවේ. මේ මේ ධර්මයේ නොසා සිටියානම් දැන හෝ නොදැන අපට යලිත් ඉපදෙන්න වෙනවා. ඔහුට ඉපදීම ගැන බයක් ඇති වෙනවා. මේ මෙලව ඉපදිලා අපි වාසයට ගිහින් දුක් විඳිනවා. මෙලව ඉපදිලා මේ ලස්සන ශාරීරිය ලස්සනයි කියලා හිතුවට අපිට තියාගන්න බෑ. දිරලා කැත වෙලා විරූප වෙලා අප්‍රසන්න වෙලා දුක් උපදින දෙයක් බාටපත් වෙනවා. ලෙඩ දුකට ගොදුරු වෙනවා. විවිධාකාර දුක් පීඩාවට අපිට ගොදුරු වෙන්න වෙනවා. කාගෙන්වත් උදව්වක් නැහැ. අම්මා තාත්තා කිසි කෙනෙකුට අපේ දුක නිවන්ට බෑ. ඒ දුකේ අපට ගිලෙන්න වෙනවා. මේ සියලු දුක් වලට හේතුන ඉපදීමමයි කියලා ධර්මය අහන කෙනා ධර්මයේ පිළිගන්න කෙනා බුදුරජාන් වහන්සේව පිළිගන්න කෙනා ඒ ඉපදීම ගැන බය ඇති වෙනවා. ඉපදීමට අකමැත්ත ඇති වෙනවා. ඔහු හිතන්නේ ඉපදීම යලි නොවිය යුතු දෙයක්. ඉපදීම නොසුදුසු දෙයක්. ඉපදීමෙන් නිදහස් වෙන්න ඕන කියලා ඔහු හිතනවා. ආන් ඒ විතර ධර්මය අහන කෙනා කලුරිය කරන්න කලින් යලි නූපදින යලි ජරා මරණ නැති උපතක් නැති ඉපදීමෙන් නිදහස් වූ නිවන අවබෝධ කරගන්න ඇත්තන් කියන අදහසෙන් ධර්මයේ පුරුදු කරනවා. අන්නේ බඳු කෙනා බුදුරජාණන් පෙන්වා දෙනවා ඒ වගේ තියුණු කැමැත්තෙන් ඉපදීමෙන් නිදහස් වීමට තියුණු කැමැත්තෙන් යුක්තව ධර්මයේ පුරුදු කළොත් ඔහු කලුරිය කරන්න පෙර ඔහුට බොහෝ විට බොහෝ දෙනා ඔහුගේ ඉන්ද්‍රයන් බලවත් නම් ඔහුගේ වීරිය බලවත් නම් සද්ධාව බලවත් නම් මේ ආදී සද්ධාව වීරිය සිහිනුවන ආදී දේ බලවත් නම් ඔහු කලුරිය කරන්න පෙර පිරිනුවම් පානවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ ශ්‍රද්ධා, වීරිය ආදී ඉන්ද්‍රියන් තරම් බලවත් නැත්නම් නමුත් හොඳින් තියෙනවා නම් ඔව් ඒකාන්තයෙන් ඊළඟ ජීවිතවලදී පිරිනුවම් පානවා, මරණයෙන් මත්තේ පිරිනුවම් පානවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. බලන්න මෙබඳු ධර්මයක් අහන උපාසක උපාසිකාවන් කොතරම් සතුරු සිතෙන් සිව්පසේ පූජා කරයිද? ඔවුන් සිව්පසේ අර්ථයත් සිව්පස්සේ පූජා කිරීමෙන් ඔවුන්ට ලැබෙන පිනෙහි අර්ථයත් සිව්පස්සේ පූජා කිරීම පිණිස ඒ සිව්පස්සේ පිළිගත් භික්ෂූන් වහන්සේලාගෙන් ලැබෙන අනුග්‍රහයේ ප්‍රමාණයත් අනුග්‍රහයේ අර්ථයත් ඒ අනුග්‍රහයේ විපාකයේහි ප්‍රමාණයත් දැනගෙන සිව්පස්සේ පූජා කරනවා. ඒ අය කොයිතරම් සතුටෙන් සංසිඳීමෙන් තුන්දොර සංවර කරගෙන ඊටාම ගෞරවයෙන් සිව්පස්සේ පූජා කරයිද ඉතින් මේ අය අද කළ මේ පූජාවන් මේ විදිහේ ආනිසංස සහිත මේ විදිහේ ඵල විපාක සහිත අර්ථ සහිත මහා පින්කමක් බව තේරුම් ගන්න. මින් ඉදිරියේදී මෙබත් පින්කම් කරද්දිත් මෙහි අර්ථය මෙලෙස දැනගෙන තවදුරටත් ඒ අර්ථය ඉස්මතු කර ගැනීම පිණිස අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගැනීම පිණිස මෙබඳු පුණ්‍ය ක්‍රියා යලි කරන්න. ඉතින් ඔබට අපි අවවාද කරනවා බුදුරජාණන් වහන්සේගේ වචනය අත් නොහැර පිළිපදින්න. ඊතා ගෞරවයෙන් පිළිපදින්න. බුදුරජාණන් වහන්සේ කරන්න එපා කිව්ව දේ දෙවතාවක් නොසිතා අතහැලා දාන්න. නොකරින්න පුරුදු වෙන්න. ඉතින් උපාසක උපාසිකාවන්ට නිති පංචශීලයේ තුල පිහිටලා පංචශීලය සුරක්ෂිත කරගන්නට පොහොයට අටසිල් සමාදන් වීම පිණිසත් බුදුරජාන් වහන්සේ අවවාද කරනවා. පොහොය දිනේදී මහ රහතන් වහන්සේට අනුකරණය කරමින් උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් වී ආරක්ෂා කරගත යුතුයි. අනිත් කාලවලදී පංචශීලයෙන් නොබිඳා ආරක්ෂා කරගත යුතුයි. ඊළඟට භික්ෂුන් වහන්සේලාට මේ විදිහේ සිව්පසින් උපස්ථාන කරමින් ඒ ධර්මානුශාසනා වලට හොඳින් හුම්කම් දීලා ඒ ධර්මයේ පුරුදු කරන්න ඕන. අන්න එවිට ඔබේ ජීවිතය මොහොතින් මොහොත දිනින් දින බබලීමටපත් වෙනවා. එවිට ශාසනය පවතිනවා. ශාසනයේ පැවැත්ම පිණිස ඔබගේ අනුග්‍රහය අග්‍ර අනුග්‍රහයක් ඒකාන්ත අනුග්‍රහයක් බවට පත් වෙනවා. ඒ අනුග්‍රහය සුළුපටු නෑ. ඉතින් ඒ බඳු අනුග්‍රහයක් ලද ලෝකයක ශාසනය කිසි කලක පිරෙන්නේ නැහැ. ශාසනය කිසි කලක අතුරුදහන් වෙන්නේ නැහැ. අනුග්‍රහය අතුරුදහන් වෙද්ද එතෙන් පටන් ශාසනය අතුරුදහන් වෙනවා. ඒ අනුග්‍රහය පිළි නොපදීද එතෙන් පටන් ශාසනය අතුරුදහන් වෙනවා. ඒ නිසා අප කවුරුත් මේ ශාසනයේ අතුරුදහන් වීම පිණිස කටයුතු නොකරමින් ශාසනයේ චිර පැවැත්ම පිණිස අපගේ එකිනෙකා කෙරෙහි තේ අනුග්‍රහය තේරුමකින් කරන්නත් ඒ අනුග්‍රහය නිසා ලබන විපාක හොඳින් බලවත් කර ගැනීම පිණිසත් සියලු දෙනා කටයුතු කළ යුතුයි. අපි සෙත් පතනවා මේ හැම දිනකටම අද දවසේදී මේ කළ උතුම් පුණ්‍ය ක්‍රියාව ශාසනයේ චිර පැවැත්ම පිණිස කළ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන දෙවියන් බඹුන් සාදුකාර පවත්වන ඒ කාන්තෙන් මේ ඇයට සුගති සම්පත් නිවන් සම්පත් ලබන්ට හේතු වෙන උසස් පුණ්‍ය ක්‍රියාවක් බවට පත් වේවා